මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. ඕකාසහම් බම්පේ පිටරණේන සද්දින් ආජීවස්සමක සීමන් දන්නං වාචාමි අනුග්‍රහං කත්වා සීලං දේශං වන්තේ ဒ ුතියම්පි ආම්බන්තේති සරණේම සබ්බින් ආජීවස්තමක සීලං ධම්මං වාචාමි අනුග්‍රහං කත්වා සීලං දේශං වන්තේ සතියම්පි ආම්බන්තේති සරණේම සබ්බින් ආජීවස්තමක සීලං ධම්මං වාචාමි අනුග්‍රහං කත්වා සීලං දේශං වන්තේ ආචාමි සංවදේ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 द्वितीयम्पि सङ्घं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि सङ्घं शरणं गच्छामि සරණ ගමනං සම්පූර්ණං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි අරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි විසරණේන සද්දුන් ආදී වට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ ධම්මං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුංගායස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මා ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්මා ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්මා ශ්‍රවණ කාලෝ අයං භදන්තා භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස අපි තාම මේකත් නිසා අපි මේ විදිහට මේකත් හැටියටම එකගොනින වාදයේ පිටුපිට අපි වෙන්වෙන්ව හොඳට උත්සාහවත්ව අප්‍රමාදීව කර්මස්ථානය අනුභවනා කරන්න ඕන තමයි තෝරන කියලා ඒ විදිහට අපි කාර්ය කරගත්තා. ඒ නිසා ඊට පස්සේ අපි වෙනමක් එක තැනක හිට ගන්න නැතුව එක තැනක ඉඳ ගන්න නැතුව වෙන්වෙන්ව කර්මස්ථාන වඩමු වගේම අර පිටපාතේ වඩින අවස්ථාවේ ආස්වරු සංගස්ත්‍රියන් වාසයට උපස්ථාන කරන අවස්ථාවේ දැනෙන අනිත්‍ය වේලාවම අපි දෙන්න භාවනා කරමු. යම් සංඥා වහන්සේ කෙනෙකුට අපහසුවක් ඒ කියන්නේ රෝග පීඩාවක් වුණොත් බඳු අවස්ථාව සමහිති අවස්ථාව සංකාරයේදීගෙන යාරකෙදලා සාධකලා ඒ බව හඳුන්වන්න කියලා ඒකට ප්‍රතිකාරයක් කරගෙන මේ සංඛ්‍යාවාන්තර අනුමෝදන් කියන භාවනාවට කළා ඉහතරේ එක දවසක් අර මාතුක මාතා උපාසිකාව සවස්වරුවේ අපේ ගිලම්පස දවසේ මාර්ගින මේ කරුවන් එක්ක ඇවිල්ලා බලනකොට සංඝයා වහන්සේලා කවුරුවත් පේන්නේ නැහැ. ඒ සාතර දිගයගෙන නැතුවා මොකද මේ සංඝයා වහන්සේලා පේන්නේ නැති කියලා. කොට යම් සත්‍යාවතක් කරගෙන මේ සංඝයා වහන්සේලා වෙන්න ඉන්න බව දන්න විචාර මිනිස්සු කිව්වා. මේ විදිහට වෙන්න ඒ තැන්වල සිටිනවා ඇති. ඒකට කොහොමද කියලා උගාන මේකේ නාද කරොත් මොන පරිදි කියලා කිව්වා. එතකොට මේකේ නාද කරන්න කියලා කිව්වා. මාර සංඥාවාන්සේ දායේ කිසි තැනවලු වෙන වෙනම මේ තැවිලා. මේ උපාසකාව කල්පනා කළා මේ විදිහට මේ වෙනවා කිසිම සමාන විට කලහ කිරීමක් නිසා, එයක් පිට කලහයක් ඇති වීම නිසා, සමගියක් නිසා වෙච්ච දෙයක් කියලා අර සංඥාවාන්සේලාට මතක විමසුවා. ස්වාමීන් වහන්සේලා මේ වතර යම් grabaron වෙන්නේ කිසිම කෙනෙක් ඥානයක් උපස්නාවක් කිසිවක් වීමක් ලැබෙන්නේ නැහැ. රාග ද්වේෂ මොහ ආදී කෙලෙස් වලින් රුක්තව සාමාන්‍ය අය වගේ සිටිනවා. ඒකට තාම ඉතින් ඊළඟට කල්පනා කරලා මේ ස්වාමීන් වහන්සේලාට ඒ තමන්ගේ ජීවිතය කොහොමද බැලුවා මේ ස්වාමීන් වහන්සේලා රහත් වෙන්න උපනිෂේ සම්පත් තිබෙනවද වාසනාව තිබෙනවද කියලා. බැලුවාම තිබෙනවා. නමුත් මොකද මේකට මොකද ආයේ මොකද මේකට හේතු කාරණේ කියලා බලනකොට තිබුණා මේ ස්වාමීන් වහන්සේලාට අනිකුත් සප්පාය කාරණා තිබෙනවා නමුත් ආහාර සප්පාය ඒ ඒවා සැලෙන්නේ නැති නිසා ඒවා සපයන්න ඕන කියලා කල්පනාවෙන් මේ මහෝපාතිකාව ඊළඟට Taman ගෙන්නතේ ඒ ස්වාමීන් වහන්සේලාට සප්පාය වූ සප්පාය කියලා කියන්නේ භාවනාවට යොමු යම් යම් ආහාර ගාවි සකස් කරලා සංඝයා වහන්සේලා වඩම්මගෙන කැමති හැටියට පරිභෝග කරන්න කියලා ඒ විදිහට පැවරුවා සංඝයා වහන්සේලාට සමගියේ රෝග පීඩා ආදී ඒවාට ගැලපෙන ආකාරයේ ඒවා යම් යම් අවශ්‍යතාවල් තිබුණා නම් ඒ අනුව ආහාර පාන අරගෙන ඒ තමන්ගේ පීඩාවල් දුරු වීම නිසා හිත සංපත් කරන සංඛ්‍යා වාන්තිලාගේ දැන්පත් වූ සිත සමාධි ලබාගෙන ඊළඟට විදර්ශනා භාවනා වඩලා අතුම් මාසේ ගත වෙන කලින් මුහුණ දෙනා වහන්සේලා රහත් වුණා. උපතරක් පරිස්සමිය. ඒකට මේ ස්වාමීන් වහන්සේලා කල්පනා කළා අපිට කොහොමද උපකාරවත් මේ මාත් මාතාව වෙලා ඒ වගේම ඊළඟට මේ සංඝයා වහන්සේලා පුදු පියාණන් වහන්සේට මේ කාරණයක් දැනීමට වැඩම කළා. සඳහන් කරලා බුදුරජාණන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේ සාමාන්‍යයෙන් මෙවත් කාලේ වල සංඛ්‍යාව වහන්සේලාගේ විමසනවා ඒ වත් කාලේ ගත වූ ආකාරය විමසනකොට මේ සංඛ්‍යාව වහන්සේලා ප්‍රකාශ කළා අපිට බොහොම හොඳ පහසුවක් ලැබුණා මේ අපේ මේ මාතික මාතා උපාසිකාව විදිහට සත්‍යය ආහාර ආදිය සකස් කරලා තිබුණේ අපි ඒ බලාපොරොත්තු වූ ආකාරයට ඒ වාස්තා අපිට පුළුවන් නම් මේ මාර්ග බලාවෝදේ කරන්න එක්තරා සංඝයා වහන්සේ නමක් ඒ ස්වාමීන් වහන්සේ කල්පනා කරා මා කියන්න ඕනේ එතනට කියලා සමහර විට මේ අර වැඩි දෙයක් පහසුකම් බලාපොරොත්තු වෙන විදිහ සංඝයා වහන්සේ කෙනෙක් වෙන්නේ. මේ ඉතලා බුදු පියාණන් වහන්සේගෙන් කමටහන් ලබාගෙන මේ ස්ථානයටම පිටත් වෙලා ගියා. මේ මාතික මාතා ඒ මාතික ගමතම පිටත් වෙලා ගියා. පිටත් වැඩම කළා. ඉතින්ලා හරියට අර මේ ස්ථානයට පැමිණෙන දවසේ මේ සංඝයා වහන්සේ කල්පනා කරනවා දැන් උපාසික මාතා මහෝපාසිකාව හිතන සිටිවිලි ඒවා අනුගේ සිත් ගැනීම ශක්තිය කියන එක මම අහලා තිබෙනවා ඒක නිසා දැන් මට මේ ගමන් පිළිස විද්‍යාත්මක අපහසුයි මේ විහාර ආවාකාදිය අමදින්න ඒක නිසා කවුරුවත් දීපොත් හොඳයි කියලා මේක අමදින්න කොටේ නැති ඒ ඉඳ දැකලා මේ උපාසිකාව කෙනෙක් වෙව්වා ඒ ආරාමයේ සිද්ධ කරන්නේ ඊළඟට කල්පනා කළා දැන් මට මේ අපිට ගොඩක් පානියක් කියවනවා හොඳයි කියලා. ඒ අනුව ඒකත් දැකලා මේ සිද්දත් දැකලා අර මහ උපාසිකාව ඒ දීපානයක් කිව්වා. ඊට පස්සේ අපි දීපාන්දර කල්පනා කළා මට හොඳ හොඳට කැඳක් සහ ඒකත් කියන ලක්ෂණ හැදුව ආහාරයක් කියවනවා නම් හොඳයි කියලා. ඒකත් කිව්වා මහ උපාසිකාව. ඊළඟට කල්පනා කළා නැත්නම් ගල්ලි වර්ගයක් කියවනවා නම් හොඳයි කියලා. ඒකත් කිව්වා මහ උපාසිකාව. ඔන්න ඊළඟට කල්පනා කළා මේ දවල්ට හොඳට දානෙම පිළියෙල කරගෙන තමන්ම මේ දානෙත් අරගෙන යනවා නම් මට මේ උපාසිකාව දැක ගන්න නැත්නම් හොඳයි කියලා කිව්වා. මේ ප්‍රාර්ථනා දිවෙන දැක්කම ඉතිරිලා මේ අන්තර්ජිත ගන්නා එකක් තියෙන නිසා අනුගමනය ගන්නා සත්‍ය පිළිගන්න නිසා මේ මහෝපාදාව ඒ බව දැනගෙන ඒ මේ කරුවන් සවාය දානි මස්තුදාන කරගෙන දෙන්නා. සංගදාන පිළිගන්නවා සාන්තාන්තේ දාන වලදල ඉවර වෙන ආතනවා මේ මහෝපාදාවගේ මාතු මාතා කියන්නේ ඔබටද එහෙමයි ස්වාමී. ඊළඟට අහනවා ඔබ මේ අනුගමනයේ සිද්ධ වෙන එකක් කියනවා කියලා මට අහන්න ලැබුණා. ඒක පිළිගනවාද කියලා. උපාධිකාව කොයිතරම් මේ සමානින්ද කියතොත් ඊළඟට අහනවා ඇයි මොකද මෙහෙම අහන්නේ කියලා. එතකොට මේ මානසික හැම දෙයක්ම මම කියා කරලා එහෙම තමයි ආන්නේ. ඒකට පිළිතුරු දුන්නේ මෙන්න මේ විදිහටයි මම උපාධිකාව වර්ෂයෙන් දන්නා විද්‍යුත් මාන්තල කොහොම ඉන්නවා කියලා. තමක් මේක දන්නවා කියලා කියන්නේ නැහැ. එතකොට මම සංඥා ධානා මම අනිත් ජනරේෂන් අතන්නේ ඔබ. එතකොට ඒ අවස්ථාවේ මම උපාධිකාව නම් කරන්නේ කියලා. ආයෙත් නමුත් මම secara usaha saat rakyat bertahap telah. Sementara itu, bagaimana yang untuk ada peran media. Itu pun memberikan jawaban di seluruh kami media sosial. Kalau dari sama yang sudah diri uang yang ada itu diri pada itu harus harus sama diri Dan kita bukan diri bukan ada di sini. Ini diri kita akan jatuh, kita diri ආපස්සට තමයි පිටින් ආවේ කියලා. ඒ කාරණේ ප්‍රකාශ කළා මට ඒක තමයි jika tiap-tiap yang diri mengubarkan maka penada memikirkan revisi jika itu kita tunggu berbicara ya, maaf generasi dan maaf itu terutama yang itu namanya bersampai ya kan? itu kebayangnya menjadi sudah pengikut juga itu namanya kita fitrah terang itu adalah fitrah terang bukan sama namanya fitrah terang ගන්න විතර ගන්න විතර ගන්න අමාරුයි තම සමාධියෙන් විතර ගන්න ඒකට ඒ අනන්තන බලාපොරොත්තු කාර්යයේ කියලා ඔන්න අවස්ථාවකට ගිහින් මාත්‍ය අපියව ඒ මාත්‍යාවල ජාතකවල ප්‍රකාශිතව දාලි දුන්නේ සමස්ත ලෞව යස්සකාන උපාදින විස්සත් ලමකෝතාවේ සම්බන් සංස්කාව දුන්නේ සමස්ත ලෞව දුන්නේ සමස්ත ලෞව යතපත් කරන්නේ යාබරන් අපහසුයි යටපත් කරන අපරාධය. ලෞකික කියලා කියන්නේ යක්ෂකාමී බලයෙන් ජනිතක කියන පොළ රැකෙනා වූ මේ දෙපතුලේ සිට සමුය පිළිබඳ ක්‍රියාබද්ධ සමුය පිළිබඳ සිට මත සංසම්බන් භාව උපයන සිද්ධාත්මක සඳහන් කරනවා. ඒ විදිහට යටපත් කරන්න අමාරු වූ ස්වභාවය ඉතිලගෙන ඉක්මනින් ඒක නැති වෙන ස්වභාවයක් සමහරවිට ආරම්භවල වැටෙන සිත් ධම්මයේ යහපත්ය ඒ ධම්මයේ කරන දෙයක් හදන්නේ ඒකයි ඒක බදාලා එතකොට පුදා ආදරණය වගේම ඊගා පදස්සේ ඉන්න ඊගා මුදලගෙන අර සංඥා වාන්තේ ඒ නරතයි පරමාර්ථ කියන ගමට වැඩම කළා ආරක්ෂාවෙන් වැඩම කළා වැඩම කළා පෙරේ අර විද්‍යාවට ආරක්ෂාවෙන් කියලා ඒවා තමයි මාසිකාවා විස්තර කරන සම්පූර්ණ භාවනා කටයුතු ඒක තමයි මම පාසිකාවක් සමන්දී කියන්නේ සමන්දී උපස්ථිත කරනවා ඒ අවශ්‍යතාවන් කියලා බලලා සංඛ්‍යාවන් කියලා උපස්ථාන කළා ඒ ප්‍රතිපලයක් ඇතුළේ සංඛ්‍යාවන් අවසානයේදී උතුම් වූ ආත්මඵලය ලබා ගත්තා. ඒකට සීලදාන ආධාරණය වගේ ප්‍රස්තාවක්. අපිට බොහොම ආදර්ශයක් දෙන්නක්. ආදර්ශවත් කියලා ඉතින් මේ කතාව ගැන කල්පනා කරලා බලනකොට මේ කාලේ කොහොමද මේ පාටි පාටි පාටි දුකේ භාවනාවෙන් කියනකොට කොහොමද ලබන්නේ අපිට කරන්න දෙයක් නැහැ සංඛ්‍යාවන් දිහා බලනකොට යුතුයකම් කරුවා කරන්න බෑ කියලා. නමුත් මේ අනාගත මාතා දැරිතේ ඉතාමත් ආදර්ශ සම්බන්ධයි. ඒ අපේ හැදෙනකොට තමයි සංඛ්‍යාවන් කියලා සංකෝපස්ථාන කරන අර්ථය. මේ මාතික මාතාව හතරක් අතරම් සත්‍යතාවාත්මක ලබා ගන්න ආදාම්සත් ලබා ගන්නතර අභිඥාල ඒ කියන්නේ ලෙසක් ඒකත් ලබා ගන්න අනිත් ඒකට සම්පූර්ණ ආකාරයෙන් සමන්ත උපස්ථාන කලාවන් වෙනවා උපස්ථාන කළා. පස්වෙනිම මොහොතේ උපස්ථාන කළා. උදාදාරයක් ලබා දුන්න ඉස්මාන් ඉස්මාන් නිර්මාණ කරපු දෙයක්. ඒකා අරිමත්‍යාවන් දෙලාට සාල ඒ කියන මත උදාදාන පුළුවන් විපස්සීම දෙන්නේ. ඒ ආදර්ශය ඒ වගේම උපස්ථානය. තම තමන්ගේ මානකලාව වූ උපකාරයක් වෙනවා. ඊළඟට ජීවිත මාර අර විදිහට අමුතුම දේවල් කරන කියන ක්‍රියාවන් දෙකට මුදෝපාදමත් පිටමේ විසිනා ඉතාමත්ම විමුක්තමානී ආත්මික ද්වාරනාමාත්මක මාතාවන් ඒ සමකාදල් සම්පන්න දෙයක් නෑ ඒක දැන් ඒක උපස්ථාන කරනවාගේ සෝමාතික මාතාව අර සංඝයාමාදේලත් ඉස්සෙල්ලා සංඝයාමාදේ ඉස්සෙල්ලා අනේ ඒක තකාවේ සාදතරාගියක් මත බලන්න පුළුවන් ඒක පිටාචාර දිහා බලන්න ඒක මේ විද්‍යාන මහන්සිය ප්‍රකාශ කළ කාරණේ ඉස්සරහට කළා වෙනවා. මේ සිිතේ ස්වභාවයෙන් ඉතල බලන්න ඕන. ඒකම විනාශ මාර්ගයෙන් පුළුවන් කියන්නේ. ඒක පිටට බරක් වේ ආදී සිිතේ. ඒක මේ කෙලස් කියලා යම් පිටකලතාව ඒ ඒ අනුවක. කවදාවත් සිිතේ ධාරාවක් කළා වෙනවා. ඒ සිිතේ ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒවා යටපත් කරන්න පුළුවන්. ඉන්නේ ධාතු පිළිබඳ විස්තර කරන්න යටපත් කරන්න අමාරු ස්වභාවයක් තියෙනවා කියන්නේ. නම් ඉවදුන සිිත පවා උත්සාහය සම්මා වායාම කියලා කියන්නේ ඒක සම්‍යක් ඒක උත්සාහය ප්‍රයත්න කරන ඒක කියන්නේ සම්‍යක් වායාමයේ කියන්නේ කියනවා ඒක තමයි ගන්නවා රූපන්න කුසල් රූප දෙවීම සඳහා උපන්න කුසල් නිරපීම සඳහා රූපත් කුසල් ගන්තර ගැනීම සඳහා උපන් කුසල් සාහවුරු කර ගැනීම සඳහා කියන හතර ආකාර ඉන්ද්‍රිය යායාමයක් මොනතරම් සම්‍යක් ප්‍රධානයක් ඉරියව් වෙනවා එන්නේ ජීවිත නාමයෙන් කරන්නේ සාමාන්‍ය ලෝකයේ ආදාන ඒ වගේ තමයි හිතට ඒක තමයි විස්තර කරන ඒ වාතාවරණ විඥාන මාර්ගිකවල තියෙනවා පිළිගන්න උපදෙස්කටපත් කරන ආකාරය නම් පහත් පුදුඥාන මාර්ගයේ නදී සංගේ උපසංකාන විද්‍යාවල තියෙන පුදුමාන්ත පායෝනික නම් පහ ඒවා ඒ ප්‍රදාන වේවා ඉතර කිසිම දේවා සමාන ප්‍රමාණ වශයෙන් ඉස්සේ දානය කරගත්තොත් මේ විදිහට තමන්ගේ ඉස්සේ ගමනය කරගන්න. පරිමේ මුතු පියාණන් වහන්සේ දක්වනවා දෙයම් පිටේ සුද. ලෝකයේ ජීවිතේ මූලයේ කියන පුරස්කා සම්බන්ධ වූ පාපක අපසල් විතර දැනන දිනවා. ඒක නිසාත් පරිමේ මතලෙත් මොකද? ඉස්සරහේ මේ විදිහට කුසල කරනවා. යම් කිසි කුසල කරනවා. ශ්‍රද්ධාව තියෙනවා. ඒක මෛත්‍රී හිත. ඉස්හාරින් මතු කරගන්න. මේ මෛත්‍රී හිත මතු කරගෙන ඉස්සර දරාගෙන නම් ප්‍රතිපී ධාරාව සැදෙනවා. ඒක පිළිමල අඩු වෙනවා. බලය ඉන්නවා. අන්නේ ඒ ක්‍රමයේ විඥානාත්මක පරිණත ක්‍රමයේ දිස්දාස්වනවා. ඒ ක්‍රමයේ එකින් සරණා ගැනීමට දේරු ගැනීමට පුදුමාවක විඥානාත්මක ඒ ක්‍රම දක්වනවා. මේ යම් කිසි දක්වපු වඩු නැත්නම් බඩේ යසලති අද ඉර වුණාම යක්ෂ නළුවෙන් ඉර වුණාම ඒක ගලවන්නේ කොහොමද? තුන්වැනි අර රළු වෙනස ගහලා ඒ පන්නන. අන්න ඒ වගේ ජම්පි ස්පීඩ් එකකට අර කෙනෙක් කරමුණක් වැටිලා අර මොටෝ වුණා ඉර වුණා වගේ ඒක ඉතිරලා කියනකොට මන්නන්නේ දෙකක් කියනකොට කොන්න ගන්නවාමයි කියන්නේ පුසල් අරමුණක් කරගෙන අරක පන්නනවා. අන්න ඒක උඩට මෙතන බලන්නේ ප්‍රමේය දක්වලා ඉන්නේ අර බඩු කුමාරු. බඩු අර බඩු වෙනියා ඉන්න වෙනියා මන්නන්න වගේ අපුසල් සිතිවිලි අපුසල් සිතිවිලි පන්නාලි ගායන කරනවා. සම්පූර්ණ කියනවා ප්‍රකාරයක සමාන විශේෂ ප්‍රමේය හරියට පුළුවන්. ඒ ධර්මතම ප්‍රබල අපුසලයක් කියන්න පුළුවන්. ඒක සිදු වෙනවා. ඒක බව ඥානන් මාසික කරනවා. ඒ ධර්මතම මේ සංස්කාරයේ ජීවිත කාලයක් ඉතිරි කරන බව සිද්ධ උපනාග කියන අපහසු බවයි උද්දා කියන්නේ දුකේ ඒක අමාරුයි දුකේ උද්දා බලයේ දුකේ අමාරුයි යටපත් කරේ කියන ප්‍රමාණයක් තියෙනවා ඒක පරිවර්තනයේ ගැළපෙන ප්‍රමාණයකට ක්‍රමයක් කියලා දිවිඥාන කාණ්ඩයක් මොකද දෙවෙනි ක්‍රමය දෙවෙනි ක්‍රමය අර සමන් කියන අපසාරයේ තිබුණු වල ආදීනවක් තියෙනවා කියන්නේ මේ මේ අපිට කිසිම කලාවක් නැහැ මගේ විදිහට ඒවා මේ ලෝකයේ තියෙන ආමෝනා සම්බන්ධයෙන් අපි ගන්නේ ඒ විදිහට විපාක කියනවා මේ නාටක විපාක කියනවා ඒවා ඉතිරිසි කරන තමයි කියලා ඒවායි ආවිනෝ පක්ෂේ කරනවා පරක් ලැජ්ජාවක් ඉස්තර ගන්නවා විදියටක් කියලා කියන්නේ ඒ අපිට පිළිබඳව පරක් ලැජ්ජාවක් ඉස්තර ගන්නවා ඒ කියන්නේ ලැජ්ජාව ඔතක් කියලා කියන්නේ ඒවායි ආවිනෝ පක්ෂේ එතකොට ඒකත් අපිට බුදුපියාණන් වහන්සේ විද්‍යාවම විශ්ව දරා ගන්න පුළුවන් මහත් උපමාවක් දක්වලා තිබෙනවා. මොකක්ද මේ උපමාව? යම් තේමාවෙක ඉතාමත් අලංකාරව හැඩවැඩෙන දෙයක් කරති. ඉතිවල හෝ දුක්ඛිතේ අරේ. යම් කිසි සර්පුණාකාරී බලුණාකාරී නිකුණපයාකාරී කෙරුව මේ අවස්ථාවේ අර දැනස්සා ඕනෑතියේ මේ පිළිබඳව දුක පිළිසුලා මනස් එක්කගෙන ගැළවෙන්න උත්සාහ කරනවා අන්න ඒ වගේ පිටට මේ උපමාව අනුව මේ පිළිසුලක් එක්ක කරගන්න මනස් එක්ක කරගන්න කියලා ඒ තමයි අකුසලයේ ආදීන වෙනස් කරනකොට අර විදිහට මතක ඇති කරගන්නකොට තමයි අපිට අද දෙන්නේ අපි ඒ විදිහේ බලුතුණක් තර්කුණක් එල්ලලා තියෙනවා කියලා ඒ හැඟීම ඇති කරගත්තොත් ඒක උතර අර අමුතලේ නඩපාරින්න පහළ තියෙනවා තමන්ගේ හිත තුළ අර පාපය පාපී අකුසල යන පිළිබඳව ඒ වායේ ආධින පක්ෂ මෙනෙහි කරලා හිතේ පිළිකුල ඇති කර ගැනීම අර ගලාගෙන යන අතුරුකල් ධාරාව තරමදුරට හරි හිින වෙන්න ඉඩ තිබෙන බවයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ. සමහර විට ඒක සම්පූර්ණයෙන් මෙන්නේ විදහාක් වෙන්නත් පුළුවන්. බරපතල මේකක් නම් සමහර විට ඒ තරමටම බරපතල නම් ඒ අකුසල් සිතිවිල්ල සමහර විට ඒත් ඔරොත්තු නොදෙන්නේ ඉඩ තියෙනවා. එතකොට බුදු පියාණන් වහන්සේ උන තුන්වෙනි ක්‍රමයක් දක්වනවා. දැන් මේ දෙවෙනි ක්‍රමයයි කිව්වේ තුන්වෙනි ක්‍රමය. ඒක මොකද්ද? ඒ අර තමාට එන අකුසල් සිතිවිලි පිළිබඳව දැන් ඒ අකුසල් සිතිවිලි වලට ඒ අරමුණු වලට අකුසල් අරමුණු වලට පිට යන්නේ මෙන්න මේවා නිසා සිහියත් මෙනෙහි කිරීමක් කියන කාරණා නිසා යම් කිසි දෙයකට දෙයක් සිහි කරනවා නම් එය මෙනෙහි කරනවා නම් එය එය නැවත නැවත මතුවෙනවා. මේක විදිහට ආපත්‍යක් දෙයක්. එතකොට දැන් මේ Taman නොකමැති දෙයක් නෙමෙයි වෙන්නේ හිතට ඒ සඳහා කරන්නේ කියලා කියන්නේ නොසිහි කිරීමයි නොමෙනෙහි කිරීමයි නොසිහි කිරීමයි නොමෙනෙහි කිරීමයි ඒක සාමාන්‍යයෙන් කිව්ව හැටි එකපාරටම තේරෙන්න තියෙන්න පුළුවන්. නමුත් ඒක නිසා දෝරු බුදු පියාණන් වහන්සේ පොඩි උපමාවක් දෙනවා. මේ කාරණිය පැහැදිලි වෙන විදිහ උපමාවක්. ඔන්න යම් කෙනෙකුගේ ඉදිරියට එනවා යම් කිසි රූපයක් වෙනවා තමන් දකින්න අකමැති දෙයක්. ඒබඳු අවස්ථාවේ දකින්න අකමැති නම් මොකද්ද කරන්නේ? එක්ක ඇත්තට වහගන්නවා එක්ක ඉවත බලනවා. අන්න ඒකයි උපමාව. ඒ කියන්නේ තමන්ගේ ඉදිරියට එනවා යම් කිසි අකමැති රූපයක්. ඒබඳු අවස්ථාවේ කරන්නේ එක්ක ඇස් දෙක වහගන්නවා එහෙම නැත්නම් ඉවත බලනවා. අන්නේ ඇස් දෙක වහගෙන ඉවත බලා ගැනීම වගේ තමයි අර කියාපු නොසිහි නොමෙනෙහි කිරීම කියන්නේ. නොසිහි කිරීමක් නොමෙනෙහි කිරීමක්. උත්සාහයෙන් බලනවා ඒ අරමුණෙන් සිත නැස් කරගන්න. සිත නැස් කරගන්න උත්සාහ කරනවා. ඒක තුන්වෙනි කාර්යය. ඒ අනුවත් සමහර කෙනෙකුට පුළුවන් වෙනවා අර තුන්වෙනි අවස්ථාවේදී අර අකුසල් සිතිවිලි බහැර කරගන්න. නමුත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන සමහර විට ඒකත් හරියන්නේ නැහැ. ඔන්න එතකොට වෙන හතරවෙනි ක්‍රමය. හතරවෙනි ක්‍රමය මොකක්ද? ඒක කෙටියෙන් දක්වලා තිබෙන්නේ ධර්මානුකූලව දක්වලා තිබෙන්නේ මේ Tamanට එන විචාර්කයේ Tamanට එන විචාර්ක කියලා කියන මේ විතිවිලි වලම සැකස්ම විතිවිලිම සකස් වෙලා තිබෙන ආකාරයේ දිහා ටිකක් විමසුම් මැද යොමු කරනවා මේ විතිවිලි කොහොම එකක්ද මේක කොහොමද ආවේ මේකේ මේක ඇදලා තිබෙන්නේ කොහොමද තමා ඉදිරියේ මැදයක සතහනක් දිහා හොඳට බලනවා වගේ මේ හැම එකක්ම මේ එක්තරා උපක්‍රමයක් අපි බලාගෙන මිතුනේ ධාරාව කැඩීමට කරන උපක්‍රමයක්. උපක්‍රමයේ කියන්නේ මේක කරන්න වෙන්නේ මේකයි. එතකොට මෙන්න මේ මේ හතරවෙනි ක්‍රමය මොකක්ද එතකොට මේ තමන්ගේන විතිරිල්ල දිහා විග්‍රහ කරලා විමසලා බලනවා මේකේ தත්ත්වය බලලා ඒක ටික ටික ඒකේ බලය මර්ධනය කරන උත්සාහයක් යොදනවා. ඒකේ සැකස්ම දැක්කා ඒක ජලාගෙන එන වේගය දැක්කා ඊළඟට ඒක ටිකක් බර බාල කරන උත්සාහයක් යොදනවා ඒක. මේකට දෙන උපමාව ආශ්‍රයෙන් වඩා හොඳට මේක තේරුම් ගන්න පුළුවන් වේවි. උපමාව මොකද්ද? දැන් ඔන්න යම් කිසි පුරුෂයෙක් ඉක්මන් ඉක්මන් කළ ගමනක් යනවා. ඉක්මන් කරලා ගමනක් යනවා. උමම යන අතරේ සමහර විට ඒක දන්නේම නැතුව නැති මේ ගමන ඉක්මන් වෙන්නේ. ඉතින් ඉක්මනින් යන අතර හිටික මම මේ මිනිස්සු කල්පනා කරනවා. මොකද මම මේ ඉක්මන් කරලා යන්නේ. මේ ඉක්මන් කරලා යන්නේ දෙයක් නෑ. මේ ඉක්මන් කරලා යනකොට එදී නරක ටිකක් තේමින් ගියා. කියලා ඔන්න නිකන් හිතේ ඉතිවිල්ල අනුව හෙමින් ගමන් කරනවා. මේ හෙමින් ගමන් කරන අතරේ මේ තැනට කල්පනා කරන මොකද මම මේ තුලින් ගමන් කරන්නේ. මම හිත ගත්තාම නරකද කියලා හිත ගන්නවා. ඊළඟට හිතගත්තු පුද්ගලයා කල්පනා කරන මොකද මම මේ හිතගෙන ඉන්නේ. ඉඳ ගන්න බැරි වත් කියලා ඉඳ ගන්නවා. ඊළඟට ඉඳගෙන ඉවරලා ඊළඟට කල්පනා කරන මොකද මම මේ ඉඳගෙන ඉන්නේ නරකද ආන්ති වුණා කියලා ආන්ති. මොකයි උපමාවෙන් කියනවා මම දුන්න උපමාවෙන් වෙයි කියනවා. ඉතින් මෙතන මේ දක්වන්නේ මොකද්ද? අන්න ඒකේම මහණෙනි. අර ඒ කියන්නේ යම්කිසි මිනිසෙක් අර රළු ඉරියව්. රළු ඉරියව් කියන්නේ අර ඇවිදීම, පිටීම, ඉඳ ගැනීම වගේ දේවල්. රළු ඉරියව් අතහැරලා සියුම් ඉරියව් වලට මාරු වෙන්නේ යම් කීද. රළු ඉරියව් ක්‍රමක්‍රමයෙන් අතහැරලා සියුම් ඉරියව් වලට මාරු වෙන්නේ යම්සේ අන්නේ විදිහටම අර Taman කියන විචක්තිය දිහා බලලා Taman කියන හිතවිල්ල දිහා සැකස්ම දිහා බලලා ඒක යන වේගය දිහා බලලා ක්‍රමක්‍රමයෙන් මේ වේගය තීන කරන්නේ කියන එකයි බුදු පියාණන් වහන්සේගේ උපදෙස්. එතකොට මේ උපමාව අතින් අපිට හිතා ගන්න පුළුවන් මේ Tamanගේ හිත දිහා විමසුම් නැති බැඳීම තුලින්ම අර දලාගෙන එන සිතිවිලි ධාරාව මර්ධනය කර ගන්න පුළුවන්. ඒ විදිහට ක්‍රමක්‍රමයෙන් වර්ධනය කළ කුසල් පක්ෂයට කියන අකුසල් පැත්තට ඒක හතරවෙනි ක්‍රමය. ඒ විදිහට හතරවෙනි ක්‍රමයක් දක්වලා ඊළඟ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන සමහර විට මේ හතරවෙනි ක්‍රමයක් වර්ධනය වෙනවා. ඒකත් හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඔන්න ඒකට දක්වන පස්වෙනි ක්‍රමය. ඒක මහා බලගත්තු ක්‍රමයක් මේ පස්වෙනි ක්‍රමය. ඒ කියන්නේ ඒ තමයි එතකොට කරන්න තියෙන්නේ. තමන්ගේ අර අකුසල සිතිවිල්ල මැඩ පවත්වන්න ඕන නම් එතෙන්දි තමයි නිග්‍රහ කියන වචන හරියටම යොදලා තිබෙන්නේ. ඒ අකුසල් සිතිවිල්ලක් මගින් අකුසල් සිතිවිල්ලට නිග්‍රහ කරන්න. ඒක මෙද පවත්වන්න ඕන. කුසල් සිතිවිල්ලක් මතු කරගෙන ඒ කුසල් සිතිවිල්ල මගින් අර අකුසල් සිතිවිල්ලට ගහලා, කලලා, පෙරලා ඒක ඔඩිපට්ටම් කරලා ගන්න. අන්න ඒ විදිහට. මේකට බුදු පියාණන් වහන්සේ යොදන උපමාව බලගත් උපමාවක්. යම්සේ මහණෙනි ශක්තිමත් පුරුෂයෙක්, බලවත් පුරුෂයෙක්, දුර්වල පුරුෂයෙකුගේ හිතෙන් හෝ කඳින් හෝ අරගෙන විග්‍රහ කරන්නේ නැත්නම් හොඳටම තලන්නේ ඔහු සංවේදවත් කරන්නේ සංතාපයටපත් කරන්නේ අවුහරි ශක්තිමත් වූ ශේම දුර්වල මිනිස්සු උඩ දෙන්නෙන් අල්ලලා හරි කඳින් අල්ලලා හරි මේ විදිහට ඒක කරන්නේ යන්නේ නෑ ඒ මොකද තමන් දුෂ්ට සිටිවිල්ල කුසල් සිටිවිල්ල බලගත දුර්ගය කියලා අරගෙන කුසල් සිටිවිල්ල දුර්වල හැටියට අරගෙන අර කුසල් සිටිවිල්ල කලලා දෙලලා මර්ධනය කරලා ප්‍රාණිකයකින් පන්නලා දුකපත් වෙනවා. ඔන්න ඔය විදිහට ක්‍රම පහක් බුදු පියාණන් වහන්සේ දැක්වේ මේක දුකේ නිග්‍රහ කළ යුතු. මේ දුක මේ විදිහට නියතියෙන් පාලනය කරන්න බැරි බව දන්න නිසා. එතකොට මේ එක එකක්ම බොහොම ප්‍රායෝගිකාරියක් ඇති දෙයක්. ඒක තම තමන්ට අත්දකින්න පුළුවන්. තම තමන්ට ඒ වගේම හදා බලන්න පුළුවන් විදිහේ ක්‍රම පහක් මේ තියෙන නිසා පහ අවශ්‍ය නිසා ගත්තා. ඒ නිසා පහ අපි ඉන්නේ අර ඒක විදිහට අර ඉස්සෙල්ලාම වගකීම් අඩු ගන්න නැත්නම් අර විදිහට රළු වෙනවා කියලා විතර රළු වෙනවා සියුම් මැනේකින් සහලා පන්නනවා වගේ ඊළඟට ඒ ලම්පිසි වැඩ වැඩ ඇතුලේ ඉන්න කැමති කියක් හෝ පුරුෂයෙක් හෝ තමගේ බෙල්ලේ ඉන්න විකුණු පෙරක් තුනක් බඩිකුණක් සතුණක් ආදී ඒවා ඉන්න හදනකොට පිළිකුලක් ඇති කරගෙන ලැජ්ජාවක් ඇති කරගෙන ඒ විදිහින් උත්සාහ කරනවා ව්‍යාධින මිනිස්සු. එමත් නැත්නම් අර සමාජයේ දෙන ආලෝකයක් දකින්න කැමති කෙනෙක් ඉවත බලනවා වගේ ඇද්දිට පියා ගන්නවා වගේ අර අකුසල ධර්මන නොවෙනී කිරීමට උත්සාහ කරනවා. එහෙමත් බැරි නම් අර ඒ සිතිවිල්ල විග්‍රහ කරලා කරලා ඒ සිතිවිලි ධාරාව ක්‍රමක්‍රමයෙන් දීන කරන්න උත්සාහ කරනවා අර ගමන් කරන පුද්ගලයා ඉඳගත්ත වගේ විටගත්තු පුරුෂයා ඉඳගත්ත වගේ ඉඳගත්තු පුරුෂයා ආසින්නාවක් අන්නේ විදිහට ඊළඟට අවසාන උපමාව තමයි අර උපක්ෂිමත් පුරුෂයෙක් දුරල පුරුෂයෙක්ගේ දෙල්ලෙන් හරි කලින් හරි අල්ලා කලන්න පුළන්න වගේ අර අකුසල් ජීවිත කුසල් ජීවිතයක් මම පන්නානේ ඔන්න විදිහට ක්‍රම පහක් බුදු පියාණන් මහසී දක්වනවා අර සිත සමාධිමත් කරගන්න උත්සාහ කරන භික්ෂුවකට උපකාර වන ක්‍රම හැටියට එහෙම දක්වලා බුදු පියාණන් වහන්සේත් එකාගිත කරන යම් කිසි කෙනෙක් යම් කිසි භික්ෂුවක් මේ කියාපු ක්‍රම පහ තුලින් මේක ක්‍රමයක් අවස්ථානුකූලව දාගනිමි. ඒ විදිහට හිතේ මොවා ගත්තද අනිවාර්ය භික්ෂුව මේ විකල්ප මේ හිතවිලි කියලා කියන්නේ මේ හිතවිලි නමැති මේ විකල්ප පිළිබඳව එහෙන් පිටින්ම ඒවා පිළිබඳව ඒ කටයුතු තමන්ගේ අතට ගත්ත කෙනෙක් වගේ. ඒ කියන්නේ තමන් අකමැති හිතිවිල්ල හිතන්නේ නැහැ. කැමැති හිතිවිල්ල හිතන්න පුළුවන්. දැන් බොහෝ විට කියන්නේ තමන් අකමැති වුණත් අකුසල් දිවිලි දලාවෙන ස්වභාවයක් හිතේ තිබෙනවා. අර විදිහට හිත දමනය කරගත්ත පුද්ගලයාට තමන් අකමැති නම් ඒ හිතිවිල්ල ඉතාම ඉක්මනින්ම ඉවත් කරන්න පුළුවන්. කැමැති හිතිවිලි කුසල් හිතිවිලි හිතන්න පුළුවන්. කොහොම විදිහේ තත්ත්වයක් ඇති කරගන්න පුළුවන් ගම පහසමයි බුදු පියාණන් වහන්සේ මෙතන දැක්ුවේ. ඒකෝර මේක බොහෝ සමත භාවනා ආදී උපකාර වෙනවා. ඊටත් වඩා සියුම් මන්දමේ මේ සිටිවිලි පාලනය කර ගැනීම පිළිබඳව බුදු පියාණන් වහන්සේ විචක්ෂණා භාවනාවේදී මේ කුත් මාර්ගය දක්වලා තියෙන විශේෂයෙන් මෙතෙන් දීපකාර කරගන්න මෙනෙහි කිරීම කියන ධර්මය. මෙනෙහි කිරීම කියලා කියන්නේ දැන් හිතේ සාමාන්‍ය ස්වභාවයක් තිබෙනවා. සිතට එන දේවල් පිළිබඳව ඒ මෙනෙහි කරලා මේක මේකයි කියලා ඒක හිතා ගන්න ඒක පිළිබඳව යම් කිසි ධර්ම තත්ත්වයේ තීරුම් ගන්න ශක්තියක් අපේ ජීවිතේ තියෙනවා. ඒක ප්‍රඥාවෙන්. නුවණින් නුවණ නුවණට මේ මේ කරන්න පුළුවන් කියලා. අන්න ඒ විදිහට දැන් ඉඳලා භාවනාවයි නම් බොවිට ඒ තමන් කරන කර්මස්ථානිය අපි හිතමු ආනාපානසති භාවනාව පිළිබඳව කියන්නේ. ඒ කරන අතරේ ඒ තමන්ගේ රූපයක් කොහේ නම් ඒ තමන් දැකපු රූපයක් පිළිබඳ රූපයක් කොහේ නැත්නම් සබ්දයක් සංගාතක පාත්‍යක් ආදී ඉන්ද්‍රියන් හයයි. මේ අනිකුත් ඉන්ද්‍රිය මේ ඉන්ද්‍රියන් බාහිර ඉන්ද්‍රියන් පහෙන් පදින හිතෙන් යන විදිහට ඇතිවෙන එක ඒ අරමුණ ඒවා ඒ එනේ විතරම ඒ ලක්යෙන් ලොක් කිරීමට උපකාර කරගන්නේ මොකද්ද මෙනෙහි කිරීම ඒ ලක් කිරීමක් නම් ඒ රූපයේ ඇති ඒවා අනිකුත් රූපය අනුව නිමිති ගැනීමක් කරන්නේ නැහැ ඒවා ඒ ලක්ෂණාව ලක්ෂණ ස්වභාවය ඒවා හැඳින ගැනීම වශයෙන් දිගින් දිගට යන්නේ නැහැ ඒ උත් සංඥා වශයෙන් නමුත් ඒ රූපයක් රූපයක් කියලා කිව්වෙන්නේ කරනවා. සබ්දයක් සබ්දයක් කියලා කිව්වෙන්නේ කරනවා. මේ නිත ක්‍රමක් ක්‍රමේ ඒ දුරු ස්වභාවය නැතර ගැනීමයි නිවන කියලා කියන්නේ. චිත්තස්ස ධම සෝතාදු චිත්තං ගස්සං සුඛාවාන් කියලා කියන්නේ චිත්ත දමණය කර ගැනීම කියලා කියන්නේ නිවන චිත්ත නතර කර ගැනීම. රහතන් වහන්සේට යොදන වචනයක් තමයි චිත චිත්ත කියන එක. සිටියා වූ චිත්ත. චිත්ත චිත්ත නාස්ත ගන්න පුළුවන් වූ ශක්තියයි. සෝවාන් සකදාගාමි අනාගාමි අධ්‍යාත්මික මාර්ගඵල ලැබීම කියලා කියන්නේ මේ ජීවන සිද්ද නතර කර ගැනීමේ ශක්තිය ලබා ගැනීමයි මේ මත්තම් දුන්නේ. ඒකට මේ සඳහා උපකාර වන දේ තමයි මෙනෙහි කිරීම. මේ මෙනෙහි කිරීම තුලින් කරන්නේ අර දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා මේ පංචස්කන්ධයක් කියලා දෙයක් තියෙනවා රූප ස්කන්ධය. ඊළඟ වේදනා කියලා ගොඩක් තියෙනවා රූප ගොඩක්. අපි සුද්ධලේ කියලා ගන්න රූප ගොඩක් ඊළාට වේදනා ගොඩක් මේ රූප ගොඩාක් හේතු ඇති වෙනවා. ඊළාට වේදනාවල් නිසා සංඥාවල් කියන හැඳින්වීම් ගොඩක් ඇති වෙනවා. මේ හැඳින්වීම් ගොඩ උපකාර කරගෙන අපි අපි අපි කැමැති අකමැති දේවල් පිළිබඳව සිිතේ තිබෙන ක්‍රියාකාරී ශක්තිය යොදවලා ආයේ තිබෙන ක්‍රියාකාරී ශක්තිය යොදවලා වචනයේ තිබෙන ක්‍රියාකාරී ශක්තිය යොදවලා සංඥා කර්ම රැස් කරනවා. සංස්කාර රැස් කරගන්නවා. සංස්කාර ගොඩක් ඊළඟට මෙන්න මේ සංස්කාර වල උපකාර කරගෙන මේ සංස්කාර වලින් රැස් වෙන කර්ම බීජ කර්ම අපේ මේ විඤ්ඤාණය කියලා කියන හිතේ දැනපත් වෙනවා. ඌවා තමයි මේ බොඩවල් පහ තමයි අපි ඉස්සෙල්ලා ඉස්සර කාලයක් මේ සංස්කාරේ යන්නේ. එතකොට මෙන්න මේ බොඩවල් පහ ක්‍රමස්තුනේ මේ රැස් වෙන බොඩවල් පහ අස්තිරීම. මේ රැස් කිරීම වෙනුවට අස්තිරීමයි. මේ ධර්ම මාර්ගයේ පියාණන් වහන්සේ දක්වා වදාළ මාර්ගය. මොහොතක් මොහොතක් පාසා මේවා රැස් වීමක් නිසාද අර වැරදි විදිහට මෙනෙහි කිරීම නිසා ඒකට කියන්නේ අයෝනිසෝ මනසිකාරය. වැරදි විදිහට මෙනෙහි කිරීම නිසා මේ කර්ම රැස් වෙලා මේ සංසාරයේ දිගට දිගට මේ ජීවිතයේ එකතු වෙන මේ කර්ම විපාක වශයෙන් විපාක වාර වශයෙන් තව තවත් ජීවත් වෙන අනන්ත කාලයක් මේ සංසාරය අපිට ගත කරන්නේ. පොඩි අයෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියන්නේ මේ සිටිවිද පැන නගින තන දිහා නෙවෙයි අපි බලන්නේ. ඒවට ඈත බලන්න. දැන් අර මිරිඟුවක් නම් දැන් ගන්නවා මේ මිරිඟුවක් පස්සේ දුවන්නේ මොකද? අර ඈත තියෙන දේ වතුරේ කියලා හිතාගෙන දුවනවා. මේක මිරිඟුව මේ විදිහට මිරිඟුවක් හැදෙන මේ වතුරක් හැදෙන මට පේන්නේ මෙන්න මේ මේ දේවල් නිසායි. මගේ ඇස් දෙකේ තියෙන දුර්වලකම මේ පායන අවස්ථාවේ පොළවේ නැගින මේ යම් කිසි පාස්තු වගේ දෙයක් නිසා නැත්නම් මේ රක්ෂණ නිසා මේ විදිහක් කියලා මේ හැඟීමක් මොහාට නෑ. ඒ ඈත තියෙන දේ අනුව කල්පනා කරලා දිලිහි කිරීම යෙදලා එතෙන්ට මම යන්න ඕන කියලා කියනවා. ඒ විදිහට බුදු පියාණන් වහන්සේ මට කරන්නේ ලෝහිත මනස්කාරය. මේවා පැන නගින තැනම. මේවා මේ විචාර ප්‍රතිවිලි පැන නගින තැන දිහා බලන්න. ඒක දිහා බලනකොට සංඥාවේ නුවණින් නුවණැත්තේ උදලා මෙහි කිරීම යෙදලා ලෝහිත මනස්කාරය යෙදලා. ගමක් ක්‍රමයෙන් රාග ගල් ඉවත් වෙන්නේ ඉවත් වෙන්නේ අවිද්‍යාව ඉවත් වෙන්නේ ඉවත් වෙන්නේ ඊළඟට ලෝභ ද්වේෂ මෝහ කියලා ඉවත් වෙන්න ඔන්න දර්ශනීය පැහැදිලි වෙනවා මේවා පැනනගෙන ආකාරයේ තේරුම් ගන්න පුළුවන් මේවා හැම එකක්ම ස්පර්ශය කියලා කියන්නේ ගැටීම මේ ගැටීම ආශ්‍රිතව මේ පිටිමිලි රාගයක් පාදොන් වෙන්නේ මොහොතක් පාසා ඒ සිතිවිලි අනුව ක්‍රියා කිරීම නිසා කාය වචන ක්‍රියා කරවීම නිසා අපි දීර්ඝ කාලයක් මේ විදිහට සංස්කාරය යන කර්ම රැස් කරනවා කියලා ඉන්දිත අවබෝධයක් වෙනවා අපි කියවන්තාවට. ඒකයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. ඒ මේ කෙලෙස් උපදින එහෙම නැත්නම් මේ සිත් විදු උපදින තැන දැන ගැනීම සඳහා ඒ පැත්තට යොමු වෙලා බැලීම. මෙන්න මේ මානසිකාර්කමේ තුලින් ඒකට කෙනෙක් යම් කිසි අවස්ථාවක් වටහා ගන්නවා. මේ මේ රූපස්කන්ධය කියලා කියන්නේ මේ අපි මේ ලක්ෂණ අවලක්ෂණ වශයෙන් ශක්තිමත් දුර්වල වශයෙන් හිතන මේ අපේ ශරීර කූර්මය වෙන එකක්වත් ඊළඟට අපි මේ උපභෝග පරිභෝග වස්තු සංස්කාරයක් මෙන්න මේකක්ම සකස් වෙලා තිබෙන්නේ පටි විලාපෝ තේජෝ වායෝ කියන ධාතු අතර මහා භූත ධර්ම හතරයි. මේ මහා භූතියෝ එක එක්කෙනෙක්වත් වෙන වෙන වෙන් කරලා අඳුරගන්න බෑ. මේ භූතිය හතර දෙනෙක් එකතු වෙලා මේවා මවලපාන රූපයේ තියෙන දේ මවපාන. අන්න එහෙම දෙයක් කියලා තේරුම් ගත්ත පුද්ගලයා අර ධාතු වර්ණ ඒ කියන්නේ ධාතු මනස්කාරය කියලා කියනවා. මේකයි මේ දුරුත් බාහිර දේවල් සකස් කරලා තියෙන පටි විලාපෝ තේජෝ වායෝ කියලා කියනවා. මේ පොළොව කියලා, වතුරේ කියලා, සුදේ කියලා, ජලයේ කියලා, ඊළඟට ඉන්නේ කියලා හිතන මෙන්න මේ ධාතු හතර ආශ්‍රිතව තමයි මේවා මුල් කරගෙන මේ ශරීර පූර්ව හැදෙලා තියෙන්නේ. මේ රූපයේ පිළිබඳව හරි අවබෝධයක් වෙනකොට මේ රූපේ නිසා පැනනගින වේදනාවන් පිළිබඳව උපේක්ෂාවක් ඇති කරගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ විදිහට උපේක්ෂාවක් ඇති කරගත්තු කුච්චිරා වේදනාවන් ඔස්සේ සංඥාවල් ඒ අර හැඳිනීම අර වේදිකාවක් වගේ වන්නාගේ හැඳිනීම වන්නවල් ඇති කරගන්න උත්සාහවත් වෙනවා. ඊට හැඳිනීම පිළිබඳව ඒ විදිහට සිතාවක් නොවන පුද්ගලයා තුළ අර සංස්කාර කියලා කියන කර්ම රැස් කිරීම අර විශේෂ ශක්තිය නේදලා මම මාගේ කියලා මේ කර්ම රැස් කරන ශක්තියක් අඩුවෙලා යනවා. අන්න ඒව නැති වෙනකොට ඊළඟ මේ විඥානය කියලා කියන මායාත්මක මේ හිත මේ හිතේ පැවැත්ම හරියාකාර තේරුම් ගන්න නම් මේක මායාවක් කියලා මේක රැවටිල්ලක් කියලා එබඳු පුත්‍රයා මේ හිත පිළිබඳව පවා ඒ ඒ හිත මගේ හිතේ කියලා ඒකවත් අල්ලගෙන ඔන්න විදිහට පංචස්කන්ධය ගැන කල්පිරීම කියන එක ඇති වෙන්නේ එතකොට බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙන්නේ මේ පංචස්කන්ධයෙන් මිදෙනවා කියලා කියන්නේ මේ සංසාරයෙන් මිදෙනවා කියලා කියන්නේ මේ ගමන් කළා කරන්න පුළුවන් දෙයක් මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා වෙනම කිසිම සාස්ත්‍රයේ ප්‍රකාශ නොකළ විදිහේ මහා පුදුම ප්‍රකාශයක් මහණෙනි මේ මදයක් සමන වූ මේ සංඥාවත් සිතත් සහිත මේ ශාරීරිය තුලම මම ලෝකයක් දක්වාලම් ලෝකයේ හට ගැනීමක් දක්වාලම් ලෝකේ නතර වීමක් දක්වාම ලෝකේ නතර වීමේ මාර්ගය දක්වාම කියලා. මේ ලෝකය කියලා කියන්නේ දුක්කමයි. එතකොට මේ දුක මේ දුකක් එහෙම නැත්නම් මේ සංස්කාරය නිරෝධය කියලා කියන මේ හැම එකක්ම තිබෙන්නේ මෙන්න මේ බඹයක් වගේ ශරීරය තුලයි මේ ඉන්ද්‍රියන් සහිත සංඥා සහිත මනස සහිත මේ ශරීරය තුලයි. ඊට ලෝකේ හට ගැනීම සංහාව, අවිද්‍යාව කියලා කියන අකුසල ධර්ම මේ ක්ලේශ ධර්ම දුරු කරගෙන මේ ලෝකය පවතිනවා. ඊළාට ඒවා නැති කළ තැන රෝග දෝෂ මොහ නැති කළ තැන නැත්නම් අවිද්‍යාව තෘෂ්ණාව නැති කළ තැන මේ කියන සංසිඳීමයි සංස්කාරයන්ගේ සංසිඳීමයි වෙනවා. දැන් අර විත නවත්තගත්ත කියලා කියන්නේ මොකද? අර සංස්කාර වේගය සම්පූර්ණයෙන්ම නතර කළා. සංස්කාර සංසිඳිලා. දැන් හිතා ගන්න පුළුවන් දැන් මේ වෙලාවේ කාලේ විශේෂයෙන්ම වතුර බින්දු බින්දු වැටිලා විනාට ඒක ඇලක් වෙලා ගොඩක් වෙලා නඟක් වෙලා ගලාගෙන යන සාගරය දක්වා මේ විදිහට තමයි මේ සිතිවිලි ධාරාවක් මේ සිතිවිලි වල ඇති වෙන මේ ශක්තිය මේ ශක්ති විශේෂය තුලින් අර ඒ නඹුරුවට අනුව සාගරේ කරා යන්න වගේට ගංගාවන් මේ සිතිවිලි අරගෙන යන්නේ සංසාරයටම සංසාර දුක්කට ඇති වෙන ස්වභාවයක් තියෙනවා අවිද්‍යාව නිසා ඇති වෙන සංස්කාර දුක්කේ සිතිවිලි ශක්තිය එතකොට මේ හැම එකක්ම සංසිඳ වීමට උපකාර වෙන්නේ අවිද්‍යාවෙන් වෙන් වෙලා ප්‍රඥාව මතු කරගෙන නුවණට මතු කරගෙන. ඒකට උපකාර වෙන මූලික දේ තමයි මිනිහි කිරීම කියන එක. මේ හැම දෙයක්ම යථා තත්ත්වය පිළිබඳව නුවණට යොමු කළ බැරි. ඒ තුنين සමස්ක්‍රමයෙන් අර පිටරි ගලාගෙන එන සිතිවිලි ධාරාව වේගය කෙලෙස් වේගය ඒවා මර්ධනය වෙලා යම් කිසි අවස්ථාවක හිත නතර වෙනවා. සිත නතර වෙන්නේ සිතට ගමන් කිරීමට උපකාර වෙන ඒ දේවල් නොලොකින ඒකම තමයි දෙන්නේ අර නිවියාම කියලා කියන්නේ නිවන කියලා කියන්නේ බින්දක් නිවියාම වගේ තත්ත්වයක් එහෙම නැත්නම් අර සංස්කාර වේගයේ සංසිඳීමක් ඒ විදිහේ ශාන්ත සුවයක් අපි මේ පරම ශාන්ත නිර්වාණය කියලා කියන්නේ ජීවිත තුලින් මාත් දකින්න පුළුවන් මේ විදිහේ මෙලොව මාත් දකින්න පුළුවන් යම් කිසි ශාන්ත තත්ත්වයක් එතකොට අන්නේ විදිහට කල්පනා කරගන්න අද මේ සුදුඥානන් වහන්සේ වදාළ අර දුන්නිද්ධාස්ස ලහුණු යක්ෂතාම නිපාතිනෝ කියලා කියපු මේ මේ කාරණා තම තමන්ගේ දිනදා ජීවිතය අත්දකින්න පුළුවන් දේවල් මේ සිත් නිග්‍රහ කරන්න අපහසු බව. ඉතින් ආයේ තමන්ට ඉදිරිපත් වෙන කාරණා අශින් වෙන කෙනෙකුට මොකක්ද දෙයක් එතකොට මේක අතහරින්න එපයි කියලා බුදු පියාණන් වහන්සේ දක්වන පළවෙනි ක්‍රමයේ දක්වලා ඒක හරිනම් කියොත් දෙවෙනි ක්‍රමයේ දක්වනවා ඒක හරිනම් කියොත් තුන්වෙනි හතරවෙනි ආදි වශයෙන් ඒ විදිහට එකම රාශියක් දක්වලා අවසානයේදී අර දුර්වල මිනිසියෙක් ඉමත් මිනිසියෙක් දුර්වල මිනිසියෙක් පෙළන්න වගේ ඒ තරමට ඉස්සායෙන්න ඕනේ නිග්‍රහ කළ යුතු බුදු පියාණන් වහන්සේ දක්වන්නේ කෙලෙස් තරමින් වලට අනේ මේ විදිහට ඒ සමථ ක්‍රමය ඊළඟට විදර්ශනා වශයෙන් ඥානය යොදලා, සංඥාව යොදලා මේ වාය යථාර්ථයේ පිළිබඳ අවබෝධය ලබා ගැනීම පරමාර්ථය කරගත්තොත් එතකොට අර කෙලෙස් කීවියට යට වෙන්නේ නැහැ. ඒ වෙනුවට කරන්නේ තමයි ඉදිරිපිට තියෙන එක විග්‍රහ කරලා ඒ දිහා හොඳට බලනවා. ඒ තමන්ගේ නුවණ සිදුවු කර ගන්නවා. සංස්කාර පිළිබඳ සම්මර්ෂණය කියලා කියන්නේ ඒකයි. සංස්කාරයන්ගේ යථාර්ථය පිළිබඳව නුවණ කළ බරමුණු තුන් ඇති පිළිබඳ අවබෝධ කර ගන්නවා. අන්නේ විදිහට සමස්ක්‍රමයේ මේ සිත් දමනය කිරීමේ මාර්ගය බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. ඒකට උපකාර වෙන මූලික දේ තමයි කය වචනේ හික්මවාගේ ඉන්න කියලා කියන සීලය. යම් කිසි සීලයක පිළිපදීම තුලින් තමන්ගේ සිතට හිත තැන්පත් කරගන්න ඒක උපකාරවත් වෙනවා. දැන් සීලයක් අදිෂ්ඨාන කර ගැනීම දැන් මේ අවස්ථාවේ සාදි වශයෙන් සීලය ඒ සමාදන් ඒ වගේම සමහර කෙනෙක් මේ පොහොය අර්ථ සීල සමාදන් මේ පරමාර්ථය මොකක්ද? මේ සීලය තමයි භාවනාවට පදනම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. යම් කිසි බරපතල වැඩ කටයුතු රාශියක් කරන කෙනෙක් ඒක කරන්නේ ශක්තිමත් පොළොවක ඉඳගෙන. මඩේ ඉඳගෙන ඒක කරන්න බෑ. බරක් ඔසවන කෙනෙකුට පොටයක් ගලක් එහෙම ඔසවනකොට ඒ ඉන්නෝනේ Taman යම් කිසි ඒ වගේම ගලක් උඩින් නැත්නම් ශක්තිමත් පොළොවක් උඩ. මලේ ඉඳන් කරොත් Taman ඒකත් එක්කම එළිය යනවා. අන්න ඒ නිසා සීලය පදනමක් හැටියට දක්වලා තිබුණේ ඒකයි බුද්ධ ශාසනයේ සීලය සීල ප්‍රතිෂ්ඨාව පදනම හැටියට දක්වලා තිබුණේ. ඒ විදිහට ඒ සීලය කියලා කියන්නේ කය වචන හික්මවාගෙන ඒකට හිත පාවිච්චි කරන්න ඕන. ඒ හික්මෙන්නේ නැහැ. එතකොට ඒ හිත පාවිච්චි කරලා අදිෂ්ඨාන ශක්තිය යොදලා අර විදිහට කය වචන හික්මවා ගන්නවා. ඒවා කිසි මට්ටමකින් ඒක ඉන්නවා ගත්තාම සිතේ ලොකු සතුටක් ඇති වෙනවා. පසුතැවි ඉවත් වෙලා මේ විදිහට මම මේ ශීලවන්ත නේද කියන එක ඒක මාන්නයකට ඇති වෙන දෙයක් නෙවෙයි ඒ තුලින් සිතේ ලොකු විවේකයක් ඇති වෙනවා. ඒ විවේකයේ තුල ඊළඟට සිත සංකප්ප කරගන්න අපිට උත්සාහයක් වෙනවා සමාධිය. ඒ සමාධියේ සමාධිය ලබා ගැනීමට තමයි බුදු පියාණන් මාගේ සමාධිය ලබා ගන්න ධර්ම උත්සාහයේදී අර විදිහට අපසල් විතර කඩාගෙන ඉන්නේ. බලාපොරොත්තු නැති විදිහට අනිවාර්ය අවස්ථාවල ගතිය ප්‍රමයි විද්‍යානන් වාසිය අපි අර දක්වාවදාල උපමාවලින් පෙන්වන්න කියලා දීලා තිබෙන්නේ ඒ විදිහට ක්‍රමක්‍රමයේ අතාරින්නේ නැතිව මේ උත්සාහය තුලින් සිත එකම කර ගන්න ඕනේ විශේෂයෙන් සිත එකම කර ගැනීමයි සමාධිය කියලා කියන්නේ සිතේ කාරණුකට පිළිදෙන්නේ අකුසල් වලින් නිතරම විසිරෙනවා ලෝභය ද්වේෂය මොන කවනොත් කියලා ඒක ආශ්‍රිතව ඒක කුසල් අනුනක් තුලින්. ඒක පිළිතුරු අනුනක් මෛත්‍රිය, ධානුසුතිය, අසුබය, ධර්ම සතිය ආදී යම් කිසි අරමුණක් ප්‍රතිත ඒක අරමුණක සිතරදවා ගැනීම තුලින් ඔන්න සිත සමාධිමත් වෙනවා. එහෙම සමාධිමත් වුණාට පස්සේ ඔන්න සිතේ ශක්තිය තමන්ට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. එදිනදා ජීවිතයේ සිතේ ශක්තියෙන් කොයිතරම් අල්ප ප්‍රමාණයක්ද අපි වෙන්නද ගත්තේ කියලා බඳු අවබෝධයක් වෙනවා සමාධිමත් සිත්ලයට. සිතේ සම්පූර්ණ ශක්තිය එක පාර්ථ ප්‍රයෝජනයට ගන්න පුළුවන්. අනිබඳු අවස්ථාවකදී අර පුද්ගලයා ඊළඟට කරන්නේ මේක ප්‍රඥාව නුවණ සියුම් කරලා මානසික ආරියම් කරලා මේ ඇතිවෙනපත් සමාධි ඒකාග්‍රතාව එකඟ බව මේක තුලින් ඊළඟට ඒ ධර්මයන්ගේ යථා තත්ත්වයේ පංචස්කන්ධය යථා තත්ත්වයේ කියලා කියන්නේ මෙන්න මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන ධාතු හතර වලින් ඇති වෙලා තිබෙන දෙයක් වේදනාව කියන එක ස්පර්ශය නිසා ඇති වෙන දෙයක් සංඥාව කියන එක ස්පර්ශය නිසා ඇති වෙන දෙයක් සංස්කාර කියලා කියන මේ හිතවිලි ගලාගෙන ඒකත් ස්පර්ශය නිසා ඇති වෙන දෙයක් ඊළඟ විඥානය කියලා කියන්නේ නාම රූප ධර්ම කියලා කියන වේදනා සංඥා චේතනා ස්පර්ශ මනසිකාර කියලා කියන ඒ ධර්ම සමූහය ඊළඟට පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒ ධාතු කොටස කියලා කියන මෙන්න මේ නාම රූප ධර්මයන් මුල් කරගෙනමයි මේ විඥානය. ඒ විඥානය නිසා නාම රූපේ පවතිනවා. නාම රූප නිසා විඥානය පවතිනවා. එනවා විදිහේ මායාත්මක ස්වභාවයක් මේ හිතේ තිබෙන්නේ කියලා. ඒකත් තේරුම් ගන්නවා. ওই දෙකේ සමක්‍රමයේ ප්‍රත්‍යක්ෂ ආශ්‍රයෙන්ම මේ පංචස්කන්ධය යථාර්ථයේ තේරුම් ගැනීමෙන් පංචස්කන්ධය අතහරින්න පුළුවන් වන්නේ වෙන ක්‍රමයකින් නෙවෙයි. ඒක නිසා ඒ හැම එකම මාර්ගය තමයි සීල සමාධි ප්‍රඥා වශයෙන් බුදුඥානන් මහත්මයා දක්වා වදාළ මාර්ගය. අනිත් පැත්තෙන් කියනවා නම් පෞද්ගලිකව කියනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒකට මේ අද ධර්ම දේශනාව මේ වශයෙන්ුත් ධර්ම ශ්‍රවණය වශයෙන්ුත් අපි මේ ඇති කරගත්තු කුසල සම්භාරයේ හැකිතා කිග්මනින් මේ තමන්ගේ සීල සමාධි ප්‍රඥා දිනු පවණු කරගෙන ඒ බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව ඒ අවශ්‍යතා සම්පාදනය කරගෙන සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදයෙන් සියලු සංසාර දුකින් මිදලා උතුම් අමා මහ නිවනින් සැනසීමට ඒකාන්තයෙන් හේතු ආසනාව කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම මේ විශ්වයේ යම් තාක් සිටිනවා නම් අවිචේ සිට අකනිටා දක්වා අපගේ ඥාතීනුත් ඇතුළු මෙවැනි මේ ධර්ම දේශනා මේ ධර්ම ශ්‍රවණ මේ වශයෙන් ඇති කරගන්න කුසල අනුමෝදන් වීමේ ශක්තිය ඇති. ඒ හැම කෙනෙක්ම මේ කුසල අනුමෝදන් වීමෙන් ඉතාකික්මනින් මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු සංසාර දුකින් අත් මිදලා උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන මෙන්න මේ විදිහට ගාථා කියන්නේ. එත්තාවතා චම්හි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සදා දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා සෝකප්පත්තා ච නිස්සෝකා හොන්තු සබ්බේ පිපානිනෝ දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා සෝකප්පත්තා ච නිස්සෝකා හොන්තු සබ්බේ පිපානිනෝ දුක්ඛපත්තා චනි දුක්ඛා භයපත්තා චනි භයා සෝකපත්තා චනි සෝකා හොන්තු සම්බේ විපානිනෝ හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාම් භාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු පින්නතුනි ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න